එහෙමයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ප්‍රායෝගික ප්‍රශ්නයක් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පසුගිය සෙනසුරාදා දිනයක මතු දහම් ගැටලුවක් තවදුරටත් निराකරණය කිරීමේ අදහසින් මෙම ප්‍රශ්නය ඔබ වහන්සේට යොමු කිරීමට සිටුවෙමි. එම ක්‍රියාවෙන් අකුසල කර්මයක් සිදු වුවද ප්‍රාණඝාත අකුසලයක් සිදුවන්නේදයි මගේ ප්‍රශ්නයයි. මෙහිදී සතෙක් බව දැන ගැනීම සහ සතෙක් මරණ චේතනාව ඇතිවන්නේ නැහැ නේද? මෙහිදී ජවන් සිත්වල ඇතිවිය හැක්කේ උද්දච්ච සහගත සිත් මෝහ මූලයයි මගේ අදහසයි. මම හිතන්නේ මේ කියනවා ඇත්තේ අර මතුර ඒ ප්‍රශ්නය මම හිතන්නේ නෝන මහත්මිය අපිට පෞද්ගලිකවත් යොමු කරලා තිබුණා. ඒකට මම පුද්ගලිකව පිළිතුරු දෙන්න ගියේ නැහැ. එතුමි ඒක සඳහන් කරලා තිබුණා මේ සාකච්ඡාවේදී ඒකට උත්තරයක් දුන්නත් ඇති කියලා. ඒක නැවත මතු කරපේක හොඳයි. <clears throat> දැන් එතනදී අපි පැහැදිලිව කිව්වා කර්මපතයක් බවට පත් වෙන්න සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චේතනා උපක්‍රමයෙන් ඝාතනය වීම කියන මේ ටික ආවොත් තමයි කර්මපතයක් වෙන්නේ. මොකද්ද කර්මපතයක් කියන්නේ? ප්‍රතිසන්දියක් ඇති කරන්නට සමත් වෙන්නේ. කර්මපතයක් කියලා කියන්නේ සුගතියට හෝ දුර්ගතියට පාරක් හැදෙනවා. ඒක තමයි කර්මපත කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ප්‍රතිසන්දි ඇති කරන්න සමත් වෙනවා. එතකොට හැම කර්මයකම ප්‍රතිසන්දි ඇති කරන්න සමත් වෙන්නේ නැහැ. ඇයි අර අංග සියල්ල සම්පූර්ණ වෙන්නේ නැත්තම්. දැන් අපිට සතෙක් මරන්න හිතුණොත් මරන්න හිතිලා අපි තැළුවොත් ඒ සතා මැරෙන්නේ නැතුව නික්ම ගියොත් කර්මපතේ සම්පූර්ණ නැහැ. නමුත් අපට කර්මයක් සිද්ධ වුණා. අන්න ඒ වගේ අපි උණු වතුර ටික හලනකොට හදිස්සියේ කලබලේ මේකේ සත්තු ඉන්නෝ උම්මරණ්ඩයි හලන්නේ කියලා නෙමෙයි හලන්නේ. එතන මෝහ සහගතව වික්ෂිප්ත උද්දච්ච සහගත එතුමිය කියන්න වගේ වගේ උද්දච්ච සහගත ගතියක් තමයි එතන ඇති වෙන්නේ. හැබැයි මේ මෝහ මූල ගතියත් එක්කලා උද්දච්ච සහගත ගතියත් එක්කලා කරපු ක්‍රියාවේ වෙන සතෙකුගේ ජීවිතයේ අහෝසි වුණා නම් දැන් සචේතනිකව මම මේක කරන්නයි මේක කරන්න කියලා කරලා නැහැ. හැබැයි අපේ අවිචාරවත් බව හේතු කොටගෙන තව සතෙකුට අනර්ථයක් වෙලා තියෙනවා. ඒතර කර්මපතයක් සම්පූර්ණ වෙලා නැති නිසා ප්‍රතිසන්දියට ඒක හේතු නොවෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ සමහර වෙලාවට වෙනත් මේ උණු වතුර ටිකක් හැලිලා එහෙම නැත්නම් ගිනි කන්දක් පුපුරන තැනක එහෙම නැත්නම් වෙනත් මේ ගිනි ගොඩකට වැටිලා අඟුරු වලකට වැටිලා ඒ වගේ ශනිකව හදිසි අවස්ථාවක් එහෙම නැත්නම් එක පාට ගෑස් සිලින්ඩරේ පුපුරලා පෙට්‍රල් වැටිලා ගිනි ගන්න තැනක අපිවත් හිතන්නේ නැති අවස්ථාවක අර වගේ ප්‍රවෘත්ති විපාකයක් මතුවෙන්නට පුළුවන් අර වගේ කර්මයක් නිසා. එතකොට ඒ වගේම අපි එතනදි සිහිපත් කළා ඒවා අනිවාර්ය විපාක දෙනවාමයි කියලා නියම කරන්න බෑ බොහෝ කොට අහෝසි කර්ම වෙන්න පුළුවන් හැබැයි යම් විපාක දීමේ සම්භාවිතාවක් තියෙනවා කර්මපත බවට පත් වෙනවා කියන්න බෑ කර්මපත කියලා කියන්නේ ප්‍රතිසන්දියට හේතු වෙනවා එතනදී අපි පැහැදිලි කළේ ප්‍රතිසන්දිය ගැන නෙමෙයි ප්‍රවෘත්ති විපාක හැටියට අහඹු පීඩා ඇති වෙන්නට ඒක යම්කිසි හේතුවක් වෙන්නට පුළුවන් කියලා